ඥානයක් යම් කෙනෙකුට වැඩනා මෙහෙම ලේසියෙන් පිරෙන්නේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, දීනමිද්ද, උද්ධච්ච, කුකුච්ච, විදිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ මතුවලු. මතු වුණොත් යම් හේති. ඒ නීවරණ පහ නිසා ඒ ඥානෙ පිරෙන්නේ. කාම රාගය නිසානේ මේ පිරෙන්නේ කාමච්ඡන්දේ නිසා. කාමච්ඡන්දේ කියලා කියන්නේ යම්කිසි කාම වස්තුවක් අල්ලගෙන. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පංච කාම වස්තුන්ගේ යම්කිසි වස්තුවක් අල්ලගෙන. ඒක ඇලිලා බැඳිලා ඉන්නවා නම් යම්කිසි පුද්ගලයෙක් ඒකේ හිතහ කරගන්න බැරුව. ඒක භාගතියක් වෙනවා වැඩිණු ධානයේ පවා පිළිහෙන්න හේතු වෙනවා. කාමච්ඡන්ද අනික තමයි ව්‍යාපාද. හැම වෙලේම වෛර කර කර අනික පහත් කරන් කල් දානවා නම් අලි පුද්ගලයා කලාපිරා ගමන දඟලනවා නම් මෙබඳු දූෂ්‍ය මානසිකත්වයක් ඇති පුද්ගලයාට ධානය පිළිහෙනවා. ඒ වගේම මේ පුද්ගලයා ධර්මයට නැඹුරු වෙන්නේ නැතුව කම්මැලිකමේ ඉන්නවනම් යලි යලි වඩන්නේ නැත්නම් ඔය කාම වස්තු ඇතුලේ ඉඳගෙන ඒවා ලොකු කරගෙන ඉන්නවනම් එයාට සීන විද්‍යාව නැගෙනවා. එයාට පිළිහෙනවා. ඇත්තක් හොරා ගන්න බැරුව කුකුස් ඇති කරගෙන වෙන වෙන විකෘති කටයුතු කරමින් ධර්මයේ තේරුම් ගන්න බැරුව අධර්මයේ තේරුම් ගන්න බැරුව මෙහෙම කටයුතු කරන පුදු වෙලට ඒ හේතු නිසා වික්ෂිප්ත භාවයට පත් වෙලා දැහැ කිවිලි. අනික තමයි සැක කර කර ඉන්නවා. නොඒකාකාරින් කොච්චර බනදන ගත්තත් වැඩක් නැහැ. භාර්යාව කොහේ යයි? සාපුරුෂයා කොහේ යයි? හිතේ ඕකම වෙන තියෙන හැමිදෙම සැකේ තියෙනවා. ඔකත් මහපාදයක්. ගෙවල් දරවල් කඩාගෙන යයිද? ගැත් කොළඟට මිටි කඩාගෙන යයිද? ඔය ගන්න ගැටේ හිත හිතා ඉන්නවා නම් එහෙම. ඒ වගේ හිත හිතා ඉන්න මිනිහරත් හිත දුස්සයි. එයාලත් නිදහස් වෙන්න බෑ මනස නිදහස් කරගන්න. මෙන්න මේ ගැටේ නිසා පුද්ගලයාට ධානය පිළිදෙනවා. ඕකට අඩංගු වෙන ඒවා කෙරුණොත් ආනන්දර පාප කර්ම කෙරුණොත් ආර්ය උපවාද කෙරුණොත් ධානය පිළිදෙනවා. ආනාදර පාප කර්මයක් කරනොත් එහෙම නැවත වාරයක් ඒ අධ්‍යවත ඔහුගේ ධානයේ නැවත නගන්න බෑ ඒ විදිහට වෙනස් වෙනවා. ආර්ය උපාදයක් කරගත්තොත් ඒක කමා කරගන්න නම් වැඩි ධ්‍යාන හෝ එයින් එහාට වර්ධනයක් වෙන්නේ. ඒවා සුද්ධ කරගෙන කටයුතු කර ගන්න ඕනේ. සාමාන්‍ය සුළු දෙයක ධ්‍යානයක් පිරිහෙන්නේ නැහැ. මේ අනුත්තරෝ පුරිස ධම්ම සාරදී කියන්නේ බුදුගුණ එකක්ද දෙකක්ද කියලා. මේක දැන් අර සමහර පොත්වල ওই බුදුගුණ අලංකාරයේම බුදුගුණ නවආරහදී බුදුගුණ වල දහආරහදී බුදුගුණයක් පෙන්නලා තියෙනවා. බුදුගුණ 10ක් අතර. නවගුණ කිවනම් 10 ගුණ හැදෙන්නේ නැහැ. ඒක බුද්ධ දේශනාව. අනුත්තරෝ කියලා එකක් වෙන් කරලා පුරිස ධම්ම සාරදී තව එකක් හැටියට දෙකක් හැටියට වෙන්නා. ඔය බුදුගුණ අලංකාරයේ විග්‍රහ කරනකොට. හැබැයි ආචාර්ය වාද නිසා ඒ පින්වට මූල ධර්මයේ බැලුවොත් අනුත්තරෝ පුරිස සම්මාසාරති කියලා එක පදයක් හැටියටයි දේශනා තියෙන්නේ. ඒක දෙකක් නෙමෙයි එකක්. අනුත්තරෝ පුරිස සම්මාසාරති. පුරුෂයන් দমনය කරන බුද්ධලයා කියනකන් ඔය පෙන්නනවා. අනිත් සියල්ලන්ට වඩා උසස්ුණ පුරුෂයෝ দমনය කරන කෙනෙක් හැටියටයි ඔක පෙන්න. බඹතුර යකුන් දෙද দমনය කර තමන් ලද එතදී මුනිසඳ පුරිස ධම්සාරති නම් ලද කියලා මෙහෙම ඒ බුදුමලාකයි කවියල පෙන්නලා තියෙනවා. හැබැයි ආචාර්යවාදීයා පෙන්වුවා මිසක් එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුරිස ධම්ම සාර්ථී කියන විතරක් උදා ගැඹුරු. ධමනයන් අතර යමක් උතුම ධමනයේ යුක්තයි. ඒකයි පුරිස ධම්ම කියන්නේ. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සංග්‍රාමයකට ගිහිල්ලා දසදහස් ගාණක් මිනිසු මරලා යම් කිසි ආකාරي ජයග්‍රහණයක් ලබනවා. ඒක ඉතා අල්ප ජයග්‍රහණයක්. යමෙක් තමාගේ එකම හිත දමනය කරගන්නවා නම් මේකම ශ්‍රේෂ්ඨයි. නම් පුරිස ධම්මේ මොකද්ද? තමන්ගේ හිත দমনය කරගන්න. ඇතකන දිවනාසයේ ශාරීරිය කියන මේ පංචේන්ද්‍රියන්ගෙන් අසංවර භාවයට පත් වෙන්නේ මනසක් තියනා නම් দমনය කරන්න බෑ. නම් පංචේන්ද්‍රියන් සමනය කරගත්තා නම් පුරිස ධම්මසාරීත්‍යයේ දැන සිද්ධ වෙනවා. උතුම්ම দমনය සිද්ධ වෙනවා. එහෙනම් ඒක කවුරුවත් দমনය කරන එක නෙමෙයි තමා විසින් තමා দমনය වීමයි පුරිස ධම්මසාරීත්‍යය කියන්නේ. ඒ ගුණය. තමා විසින් තමා දමනය කරගත්තාම ඒ පුද්ගලයාට අවශ්‍ය වෙන මොහොතකින් දික්කලතා වකර හැමින් බබලෝට ගිහිලා ඉඳක් පුළුවන්. එයාට අවශ්‍ය වෙන ප්‍රථම අධ්‍යයනයේ ද්විතිය අධ්‍යයනයේ තෘතිය අධ්‍යයනයේ චතුර්ථ අධ්‍යයනයේ ආකාමානංචායතේ විඥානංචායතේ ආපිත්තාඥායතේ නේව සංඥා නාසංඥායතේ කියන මේ අත සමාපත්තියේ කැමැති කැමැති සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දමනය කරගත්ත පුරුෂ ධම්ම සාධීවි හැටි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එනේ අය ඔක්කොම තියෙන්නේ තමා দমনය කරගත්තාම සිද්ධ වෙන දේවල් නිසා බාහිර ලෝකයේ ඉන්න මිනිස්සු দমনය කරලවත් යකු দমনය කරලවත් කරගන්න එකක් නෙමෙයි. මේ ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම පොයිස ධම්මසාරදී තෝරන්න ගියා නම් එහෙම මොගල මහ රවිත් මහ රහතන් වහන්සේ පුරිස ධම්මසාරදී කරන්නේ නැහැ. නන්දයස්ස ඇතොක්ක කරන්නේ. කොයි යකා দমনය කරගත්තා? යකා මැරලා ඉතින් ඉතින් අපහසුනේ වෙනම දෙයක්. නමුත් දැන් නම් උන්වහන්සේ නිරෝධ සමාපත්තේ හිඳ විඳා බීරු. ඩොක්ටර් එන්න. යකා දමනය කරගන්න පුළුවන් නම් පැත්ත බලත් වෙනවා. නෑ දමනය කරගත්තේ නැති උන් නැති. සවැත් නුවර එක්තරා වීදියක බුදුරන් වහන්සේ පිළිසිකා වදින්න නැතුව නතර කළා. විසුණු හදලා ඒ ස්වාමීන් මේ වීදියේ පිළිසිකා වදින්න. එක්තරා යක්ෂණියක් දක්මින් කකා දඟලනවා මං යනකොට. ඒ යක්ෂණිය හිටින්නේ නෑ. විශාල පාපයක් කරගන්නා යස පිරිසක්. ඒ අනුගමනය කරලා. ඒ නිසා මම ඒ වීදී යන්නේ නැහැ කියලා දෙන්නේ. එහෙනම් ඔක්කොම ඇලවල ගමනේ කරා. දැන් මොකද බුදුරණන් වහන්සේලා ගමනේ කරපු කෙනෙක් ඉන්නවද? නෑ බුදුරණන් වහන්සේ මලාසේ තවාදී හිත ගමනේ කරපු උත්තමයන් වහන්සේ. සියල්ලන්ට වෙයි. ඊළඟ පුරිස සංසාරදී ගුණේ සර සම්පූර්ණ තියෙනවා උන්වහන්සේ දෙහි. ඒක තේරුම් ගන්න. දැන් අපි චිත්ත ප්‍රශ්න දාන ආදී කටයුතු වලින් පස්සේ ගමු. දැන් වෙනට යවපතක්.